අද අපි බලමු බුදුදහමේ තියෙන හරිම වැදගත් සූත්‍රයක් ධාතු විභංග සූත්‍රය. ඒකේ උගන්වන කරුණු කිහිපයක් ගැන ටිකක් ගැඹුරින් කතා කරන්නයි අදහස. අපේ අරමුණ ඉතින් මේ සූත්‍රයෙන් කොහොමද අපේ මේ පැවැත්ම අර ධාතු විදිහට විග්‍රහ කරලා තියෙන්නේ ඒකේ තියෙන ගැඹුරු අර්ථය තේරුම් ගන්න උත්සාහ කරන එක. ඔව් ඒක ඇත්තටම පටන් ගන්නෙත් හරීම කියනවනේ විශේෂ සිදුවීමකින් භාග්‍යවතුල් වහන්සේ තමන් වහන්සේ කවුද කියලාවත් හරියට අඳුරන්නේ නැති ඒත් උන්වහන්සේ ගැනම අහලා පැහැදිලා ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච පුක්කුසාති කියලා හාමුදුරනමක් මුණ ගැහෙනවා. අර කුඹල්කරුවෙකුගේ ශාලාවකදී. ආ ඒක හරිම රසවත් කතාවක් නේද? කෙනෙක් පුක්කුසාති හාමුදුරුවෝ දන්නේ නැහැ තමන් කතා කරන්නේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේටමයි කියලා. දන්නේ නැහැ. ඒතර ගෞරවයෙන් උන්වහන්සේ ගැන කතා කරනවා. ඉතින් එතනදී භාග්‍යවතුන් වහන්සේ තීරණය කරනෝ ඔහුට ධර්මයේ දේශනා කරන්න. නේද? ඔව්. එතකොට මේ දේශනාවේ මූලිකම හරය මොකද්ද? මූලිකවම උන්වහන්සේ පැහැදිලි කරනවා මේ අපි පුද්ගලයා මම කියලා හිතාගෙන ඉන්න මේ පැවැත්ම තියෙනවනේ. ඒක හැදිලා තියෙන්නේ ධාතු 6ක එකතුවකින් ඊට අමතරම ස්පර්ශ ආයතන 6ක් මනසේ විවිධ හැසිරීම් රටා 18ක් සහ අදිෂ්ඨාන 4ක් මේ ටිකේ එකතුවක් තමයි මේ කියන පුද්ගලයා කියලා. ඉතින් මේක හරියට තේරුම් ගත්තම තමයි අර බැඳීම් වලින් මිදෙන්න පළරණි අඩිය තියන්න පුරුවන් වෙන්නේ. හරි. එතකොට අර මුලින්ම කිව්ව ධාතු 6. අර පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ සහ විඥාන. කියන ඒවා. ඒව ගැන ටික පැහැදිලි කරොත් අර මේක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න ඕන කියන එකේ තියෙන ප්‍රායෝගික වැදගත්කම. ඒක කොහොමද වෙන්නේ? හරියට හරි. දැන් බලන්න පටවි කිව්වම ඒ කියන්නේ ශරීරයේ තියෙන තද ගතිය. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු ඔය වගේ දේවල්. ආපෝ කිව්වම ශරීරයේ තියෙන දියර ගතිය. පිත, සෙම, සැරව, ලේ, දහඩියේ, මේද තෙල්, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොට්ටු, සංදිවල තියෙන දියර, මුත්‍ර මේ වගේ දේවල්. ඔව්. තේජෝ කියවම අර උෂ්ණත්වය ශරීරයේ උණුසුම, දිරවීමේ ක්‍රියාවලියට අදාළ උණුසුම, වයසට යද්දි වෙනස් වෙන උණුසුම. වායෝ කියන්නේ අර චලනීය, හුලන් ධාතුව. ආශ්වාස ප්‍රශ්වාස වාතය, කුස තුල තියෙන වාතය, මුළු ශරීරයේම තියෙන අර හුලංගතිය. ආකාශ කියන්නේ හිස් අවකාශය. කනේ, නාසයේ, කටේ තියෙන හිස්තැන්, ශරීරයේ අවයව අතර තියෙන හිස්තැන්. හ්ම්. ඉතින් මේ භෞතික ධාතු හතරයි අර හිස් අවකාශයයි වගේම හයවෙනි එක තමයි විඥාන ධාතුව. ඒ කියන්නේ මේ දැනගැනීමේ ස්වභාවය. වැදගත්ම දේ තමයි මේ හැම ධාතුවක් ගැනම තමන්ගේ ඇතුලේ තියෙන ඒවයි බාහිර ලෝකේ තියෙන ඒවයි දෙකම මේක මගේ නෙවෙයි මේක මම නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා ප්‍රඥාවෙන් නුවණින් දකින්න එක. එහෙම දකිද්දි මොකද වෙන්නේ? එහෙම දකිද්දි ක්‍රමානුකූලව මේ දේවල් ගැන තියෙන ඇලීම, අර මගේ කියන හැඟීම, තණ්හාව දුර වෙනවා. ඒවයින් හිත කලකිරිනවා, නිබ්බිදා කියන්නේ එකට. එතකොට ඇල්ම නැති වෙනවා, විරාගය. ඒක තමයි ප්‍රායෝගික පැත්ත. හරිම පැහැදිලි. එතකොට අර ස්පර්ශ ආයතන හය ගැනත් කතා කළා නේද? ඇස, කන, නාසය, දිව, කය, මනස. ඒ වගේම මනෝ හැසිරීම් 18ක් ගැනත් කිව්වා. ඒ ටික ටිකක් පැහැදිලි කරමුද? අනිවාර්යයෙන්ම. දැන් බලන්න අපිට බාහිර ලෝකය දැනෙන්නේ මේ ආයතන හය හරහානේ. ඇහැට රූපයක් පේනෝ, කනට සද්දයක් ඇහෙනෝ, නාසයට ගඳ සුවඳ දැනෙනවා. ඔව්. දිවට රසක් දැනෙනවා, කයට පහසක් දැනෙනවා, මනසට අරමුණක් එනවා. ওই විලියට ඉන්ද්‍රියකුයි අරමුණකුයි එකතු වුණාම, ඒ කියන්නේ ගැටුණම අන ස්පර්ශය ඇති වෙනවා. ඔය ස්පර්ශය නිසා තමයි අපිට විඳීමක් ඇති වෙන්නේ. ඒක එක්ක සතුටුදායකයි සොම්නස, නැත්නම් දුක්සහිතයි දොම්නස, නැත්නම් ඒ දෙකම නැතුව මැදහත් උපේක්ෂා. ආ හරි. ඉතින් අර ආයතන 6ටම අදාදව ඔය විඳීම් තුන් ආකාරය ගත්තම 6 වරක් 3 18යි. අන්න ඒක තමයි මනෝ පවිචාර 18. ඒ කියන්නේ මනස හැසිරෙන විදිය 18ක්. ඒ කියන්නේ මේ හැම මානසික තත්වයක්ම සතුටක් වේවා දුකක් වේවා ඔක්කොම පටන් ගන්නෙ අර ස්පර්ශයෙන්. හරියටම හරි. ස්පර්ශය නැත්තම් විඳීමකුත් නැහැ. ඒක නිසා මේ හැම හැඟීමක්ම හැම මානසික තත්වයක්ම හේතුවක් මත හටගත්ත ඒ හේතුව නැති වුනාම නැති වෙලා යන අනිත්‍ය දෙයක් කියලා තේරුම් ගන්න එක තමයි වැදගත්. ඊළඟට තිබුණා නේද අර අදිෂ්ඨාන හතරක් ගැන ප්‍රඥා සත්‍ය ත්‍යාග උපසම කියන ඒවා ඒ ටික කොහොමද නිවනට සම්බන්ධ වෙන්නේ ඔව් ඒක තමයි නිවනට යන පාර පැහැදිලි කරන්නේ. ඒ අදිෂ්ඨාන හතර කියන්නේ අපි වඩන්න ඕන ಗುಣ හතරක් වගේ. පළවෙනි එක ප්‍රඥා අදිෂ්ඨානේ. ඒ කියන්නේ නුවණින් කටයුතු කිරීම අර කලින් කතා කරපු ධාතු ආයතන විදීම් කියන දේවල් වල ඇත්ත ස්වභාවය ඒ කියන්නේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව නුවණින් දකින එක. ඒක අත්නොහැරීම. දෙවැනි එක සත්‍ය අදිෂ්ඨානේ. සත්‍යයේ තුල පිහිටනවා. මෙතනදී සත්‍ය කියන්නේ මේ ලෝකයේ වෙනස් වෙන, නැසෙන සුළු දේවල් අසත්‍යයක් බොරුවක් හැටියටත් ඒ සියල්ලෙන් මිදුණු නොනසෙන නිවන එකම සත්‍ය හැටියට දැකීම, ඒ සත්‍ය අත්නොහැරීම. හ්ම්. තුන්වෙනි එක ත්‍යාග අදිෂ්ඨානේ. ත්‍යාගය කියන්නේ අත්හැරීම. මොනවද අත්හරින්නේ? කෙලස්. විශේෂයෙන්ම අර මම මගේ මගේ ආත්මය කියන්නේ දැඩි ග්‍රහණය. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය වගේ දේවල් අත්හැරීම. දන් දීම වගේ බාහිර ත්‍යාගයත් ඇතුළත් නමුත් ප්‍රධානම දේ කෙලස් අත්හැරීම. ඒ අත්හැරීම අත් නොහරින එක. හතරවෙනි එක උපසම අදිෂ්ඨානේ. උපසමය කියන්නේ සංසිඳීම. මොනවද සංසිඳවන්නේ? රාගය, ද්වේෂය, මෝහය කියන අකුසල් ගිනි. ඒ කෙලෙස් ගිනි නිවා දැමීම. ඒ සංසිඳීම අත් නොහරින එක. ඒ කියන්නේ මේ හතර තුල නිරන්තරයෙන් හික්මන එක තමයි ශාන්තියට එව නැත්නම් නිවනට යන මාර්ගය වෙන්නේ. අන්න හරි. ඒක තමයි වැඩපිළිවෙල. නුවණින් ඇත්ත දකිනවා, ඒ සත්‍යය පිහිටනවා, කෙලෙස් අත්හරිනවා, රාග ద్వේෂ මෝහය සංසිඳවනවා. මේක දිගටම කරනකොට නිවනට ලං වෙනවා. අර විඳීම් ඇති වෙන හැටි සහ ඒකේ අනිත්‍ය බව ගැන උදාහරණයක් එනව නේද සූත්‍රයේ. අර දරකෝටු දෙකක් ගැන කියන එක. හ්ම්. ඔව් හරිම ලස්සන උපමාවක් එක. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හරියට දරකෝටු දෙකක් අරගෙන එකට ඇතිල්ලුවම අර පටිසංඝර්ෂණය නිසා උණුසුම ගින්දරක් හටගන්නවා. ඒ දරකෝටු දෙක අයින් කළාම ඒ ගැටීම නැති වුණාම අර හටගත්ත උණුසුම ගින්දර ඉබේම නැති වෙලා යනවා. නිරුද්ධ වෙනවා. අන්න ඒ වගේම තමයි අර ඉන්ද්‍රියයි අරමුණයි ගැටීම කියන ස්පර්ශය දරකෝටු දෙක වගේ නිසා විඳීම උණුසුම ගින්දර වගේ හට ගන්නවා. ස්පර්ශය නිරුද්ධ වුනොත් ඒකට අදාළ විඳීමත් නිරුද්ධ වෙනවා. එකත් අනිත්‍යයි. ඒක හරිම පැහැදිලි. එතකොට ඔය විඳීම් වල අනිත්‍ය බව දකිද්දි සොම්නසත් දොම්නසත් දෙකම අනිත්‍යයි කියලා දකිද්දි ඉතුරු වෙන්නේ අර මදහත් උපේක්ෂාව නේද? හරියටම. ඒ සොම්නසට ටෙලෙන්නේ නැහැ, දොම්නසට ගැටෙන්නේත් නැහැ. ඒ දෙකේම අනිත්‍යතාවය දකින නිසා ඉතුරු වෙන්නේ අර පිරිසුදු චිත්ත සමතාවය, උපේක්ෂාව. ඒ උපේක්ෂාව ගැන විශේෂ දෙයක් කියවනවා නේද? ඒක දියුණු කරන්න පුළුවන් කියලා අර රන්කරුවෙක් රත්තරන් පිරිසිදු කරන උපමාවත් එක්ක ක්‍රණයක් හදනවා වගේ අන්න ඒ උපේක්ෂාව පාවිච්චි කරලා ඊටක් වඩා උසස් මානසික තත්වයන්ට අරූපාවචර ධානවලත පවා හිත යොමු කරන්න පුළුවන්. ආකාසානං ඡායතන විඥානං ඡායතන වගේ. ඔව්. ඒ වගේ උසස් සමාපatti වලට උනත් යන්න පුළුවන් ඒ උපේක්ෂාව මුල් කරගෙන. හැබැයි වැදගත්ම දේ එතනිනුත් එහාට යනවා. ඒ උසස් ධාන, ඒ මානසික සමාපatti පවා සංකතයි. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සකසුණු දේවන්. ඒ නිසා ඒවත් අනිත්‍යයි, ඒවත් දුකයි, ඒවත් අනාත්මයි කියලා අවබෝධ කරගන්න එක. ඒ කියන්නේ ඒවට තැලින්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. කිසිම දෙයක් කොච්චර සූක්ෂම උසස් දෙයක් වුණත් ඒක සකස් වුණු දෙයක් නම් ඒකට උපාදානය කරන්න යන්නේ නැහැ. ඒ සියල්ලම අතහැරලා කිසිම දෙයක් අලුතින් සකස් නොකර Taman තුලම සියලු කැලෙස් නැති කරලා පිරිණිවන් පාන එක තමයි අවසාන අරමුණ. එතකොට තමයි අර ඉපදීම ෂය වුණා බ්‍රහ්මචාර්යාව වැසෙනිම කළා කලයුතු දේ කර අවසන් මත්ෙහි කලයුතු කිසිවක් නැත කියන අවබෝධයටපත් වෙන්නේ. අනේ තැනටපත් වීම. අර කතාවේ අවසානයත් අපිට යමක් කියනවා වගේ පුකුසාති හාමුදුරුව අන්තිමට දැනගන්නව නේද Tamante දහම් දිස්සේ බුදුහාමුදුරුවමයි කියලා. ඔව්. උන්වහන්සේ දේශනා විවර විද්දි තේරුම් ගන්නවා මේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේමයි කියලා. ඉතින් ගොඩක් කම්පා වෙලා වැඳ වැටිලා සමාවෙ ඉල්ලනවා තම ශාස්ත්‍රුන් වහන්සේව අඳුන ගන්නේ නැටෝ හිටේට. ඊට පස්සේ උපසම්පදාව ඉල්ලනවා. නමුත් අර පාත්තර සිවුරු හොයාගෙන යද්දී. හෝ අවාසනාවකට වගේ උන්වහන්සේට චීවරයක් සහ පාත්‍රයක් සම්පූර්ණ කරගන්නේ යද්දී දෙනාගේ ඇනීමකට ලක් වෙලා අපවත් වෙනවා. ඒක කනගාටුදායකයි ඒත් ඒත් වැදගත් වෙන්නේ ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට දේශනා කරන දේ. උන්වහන්සේ කියනවා පුක්කුසාති කුලපුත්‍රයා පඬිතෙක් නුවණැත්තෙක්. ඔහු ධර්මය හරියටම තේරුම් ගත්තා. ඒ නිසා ඔහු මරණින් මතු සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකයක ඕපපාතිකව ඉපදිලා ආය කවදාවත් මේ මිනිස්්‍ය ලෝකයටවත් වෙනත් කාම ලෝකයකටවත් එන්නේ නැතුව ඒ බඹ ලොවදිම පිරිනිවන් පානවා කියලා. ඒ කියන්නේ අනාගාමී ඵලියටපත් උනා. ඔව් අනාගාමී ඵලයටපත් උනා. නිවනට ඊටමත් ආසන්න තත්වයකටපත් උනා. ඒ ධර්මය අහලා අවබෝධ කරගත්තු නිසා. ඒකෙන් පේනවා මේ මොහොතේ ලැබපු අවබෝධයේ වටිනාකම. එවනම් මේ ධාතු විභංග සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙනවා අපේ මේ ශරීරයේයි මනසේයි ඇත්ත ස්වභාවය ඒ කියන්නේ මේවා ධාතු ආයතන විඳීම් වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් වල එකතුවක් කියන එකේ නුවණින් දැකීම කොච්චර වැදගත්ද කියලා. ඒ අවබෝධය තුලින් තමයි අර බැඳීම් වලින් මිදිලා නිවනට යන මඟ පෑදෙන්නේ. ඇත්තෙම අවසාන වශයෙන් සමහර වෙලාවට සිතන්න දෙයක් ඉතුරු කරනවා නම් මේ විදිහට ශරීරයයි මනසයයි දිහා මම හෝ මගේ කියන හැඟීමෙන් තොරව නිරන්තරයෙන් වෙනස් වෙන හේතු නිසා හටගත් ධාතු සමූහයක් විදිහට බලන්න පුරුදු වෙනකොට අපේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් වලට මිනිස්සු එක්ක තියෙන සම්බන්ධතාවලට අර මමත්වයේ කියන හැඟීම ටික කොහොම බලපායිද? ඒ ගැන නිකමට හිතලා බලන්න එක වටිනවා.